සලායතන පච්චයා පස්සෝ ෂඩ ආයතනේ නිසා පහළවන්නා වූ පස්සය විභංග පාළියේහි දැක්වෙන්නේ මෙසේය තත්ත කතමෝ සලායතන පච්චයා පස්සෝ චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති සලායතන පච්චයා පස්සෝ යනුවෙනි එක චක්කු සම්පස්සය දෙක සෝත සම්පස්සය තුන ගාන සම්පස්සය හතර ජීවහා සම්පස්සය පහ කාය සම්පස්සය හය මනෝ සම්පස්සය යන හය ෂඩ්ඩායතන නිසා පහළවන පස්සයයි එයින් දැක්වින. නාම රූප පත්‍යා සලායතනං යනුවෙන් ආයතන හයක් පමණක් දක්වන ලද නමුත් ආයතන 12ක් ඇත්තේය. එයින් කියන ලද චක්ඛායතන ආදී හයට අධ්‍යාත්මික ආයතනයයි කියනු ලැබේ. රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතනයයි චක්ඛායතන ආදීෙහි ගැටෙන ආයතන හයක්ද වෙයි. ඒ වාට බාහිර ආයතනයයි කියනු ලැබේ. නාම රූප පත්‍ය සලායතනයන් යන තැනෙහි දැක්වෙන අධ්‍යාත්මික ආයතන පමණක්ම ස්පර්ශය ඇති කිරීමෙහි සමත් නොවේ. ස්පර්ශය හටගන්නේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන දෙපක්ෂයේම සංයෝගේනි එහෙත් නිදාන වග්ග සංයුක්තේහි චක්ඛුංච පටිච්ච රූපේච uppajjati චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ යයි වදාරණ ලදී අසත් රූපයත් නිසා චක්ඛු විඥානේ උපදී අස රූපය චක්කු විඥානයේ යන තිදෙනාගේ එක්වීම පස්සේ යනු එහි තේරුමයි. පස්සේ ඇතිවීමට බාහිර ආයතනයන්ගේද සංයෝගය ලැබිය යුතු බැවින් ස්පර්ශයාගේ ප්‍රත්‍ය හැටියට ආධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6 යන 12ම ගත යුතුය. කැටපත් දිය ආදී ඔපය ඇති වස්තුන්හි ඉදිරියට පැමිණි වස්තුවේ ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් ඇතුවක් මෙන් චක්කායතනයයි කියන ලද චක්කු ප්‍රසාදේහි ඉදිරියට පැමිණි වස්තුවේ ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් ඇත. එයට ප්‍රසාදේ යයි කියනුයේද එහෙනි. ප්‍රසාද යන වචනේ තේරුම උපය යනුයි. ඇසෙහි පිහිටි ඔපය නොහොත් ඇස නැමැති ඔපය චක්කු ප්‍රසාදයයි. රූපේහි මෙන්ම ශබ්දේහිද ඡායාවක් ඇත. ඒ රූප ඡායාව මෙන් ඇසට පෙනෙන දෙයක් නොවේ. සෝතායතනයයි කියනු ලබන ශෝත ප්‍රසාදේහි තමා තුලට ශබ්ද ඡායාව ගන්නා ස්වභාවයක් ඇත්තේය. ගාන, જીවහා, කාය ආයතනයන්හිද ගන්ධ රස ස්පර්ශයන් ගන්නා ස්වභාවයක් ඇත. මන ආයතනේහි බාහිර ආයතන හයම ගන්නා ස්වභාවයක් ඇත. චක්කු ප්‍රසාදයට රූප ඡායාවක් වැටීම ඒ වස්තුන්ගේ හැටියට ඝට්ටණයකි. ශෝත ප්‍රසාද ආදීෙහි ශබ්දාදීන්ගේ ගැටීමද එසේය. බෙර ඇසත් අතත් දෙක එකට ගැටුණු කලෙහි ශබ්දයක් පහළ කරවන ශක්තියක් ඒ දෙකෙහි ඇතුවක් මෙන්ද ගිනි කෝරක් හා ගිනි පෙට්ටියක් එකට ගැටුණු කලෙහි ගින්නක් ඇති කරවන ශක්තියක් ඒ දෙකෙහි ඇතුවක් මෙන්ද ආයතනයන්හි ඔවුනොන් එක්වීම වශයෙන් ගැටුණු කලෙහි විඥානයක් පහළ කරවීමේ ශක්තියක් ඇත්තේය. චක්කායතනයන්හි රූපායතනය පැමිණ ගැටුණු කලෙහි චක්කු විඥානය පහළ වෙයි. සෝතායතනෙහි ශබ්ද ආයතනය ගැටුණු කලෙහි සෝත විඥානය පහළ වෙයි. ගානායතනෙහි ගන්ධායතනය ගැටුණු කලෙහි ගාන විඥානය පහළ වෙයි. ජීවහායතනෙහි රසායතනයේ ගැටුණු කලෙහි ජීවා විඥාණය පහළ වෙයි. කායායතනෙහි පොට්ටබ්බායතනයේ ගැටුණු කල්හි කාය විඥානය පහළ වෙයි. මනායතනෙහි ධර්මායතනයේ ගැටුණු කල්හි මනෝ විඥානය පහළ වෙයි. මනායතනෙහි චක්කායතන ආදී පහ ගැටීමෙන්ද මනෝ විඥානය පහළ වෙයි. චක්ඛායතන, රූපායතන, චක්කු විඥාන සංඛ්‍යාත මනායතන යන ධර්ම තුන එක් වූ කලෙහි චක්කු සම්පස්සේ ඇතිවෙයි. චක්කු සම්පස්සේ යනු එකිනෙක වෙන් නොකළ හැකිසේ චක්කු විඥානය හා සැදී එහිම අංගයක්ව චක්කායතනය ඇසුරු කොට රූපායතනය අරමුණු කොට උපදිනා වූ එක්තරා චෛතසික ධර්මයකි. තින්නම් සංගති පස්සෝ යයි චක්ඛායතන රූපායතන චක්කු විඥානයන්ගේ එක්වීම පස්සේ යයි වදාරා තිබීම පర్యాయ කතාවකි. එය සූත්‍රාන්තික දේශනාවේ ස්වභාවයකි. කාරණේ ගැන නොසලකා වචනේහි පමණක් එල්ලී අර්ථය ගන්නට ගියහොත් එබඳු තැන්වලදී වැරදීම සිදුවේයි. වචනය අනුවම සිතා ව්‍යංජන ඡායාවට රැවටි එක්වී මාත්‍රයම පස්සේ යයි වර්ධවා නොගත යුතුය. සෝතායතනය, සද්දායතනය, සෝත විඥානය යන තුන එක් වූ කලෙහි වෙන් නොකල හැකිසේ සෝත විඥානය හා බැඳී සෝත විඥානයාගේ අවයවයක් වැනි වී සෝත ආයතනයේ අසුරු කොට සද්දායතනයේ අරමුණු කොට සෝත සම්පස්සේ ඇතිවෙයි ගාන සම්පස්ස ආදී හතර ඇතිවන හැටිද කියන ලද්දට අනුව තේරුම් ගත යුතුය යම් කිසි සත්වයකට චක්ෂුරාදී ආයතන පහළ වී නිර්ප්‍රාද්‍රිතව පැවතුනහොත් ඒවායේ රූපාදී අරමුණු හැපි විඥානයේ ඇතිවි පස්සයන්ද ඇතිවීම ඒකාන්තයෙන් සිදුවන්නකි සලායතන පච්චයා පස්සෝ යයි වදාලේ එහෙයිනි